අද අප කල්පනා කළා මේක කසේ භාරද්වාජ සූත්‍රයේ ආශ්‍රයෙන් සරල ධර්ම කරුණුකයක් පිළිපැත් කිරීමට බුදුරජාණන් වහන්සේ මගධරට ඒකනාලායන් කියන බ්‍රාහ්මණ ගමේ වාසය කරන කාලේ එක්තරා බ්‍රාහ්මණෙක් කසේ භාරද්වාජ කියා නමින් හඳුන්වන බ්‍රාහ්මණෙක් නඟුල් සංස්කෘතියක් දෙමින් ගොවිතැන් කටයුතු කරන්නට පටන් ගත්තා. ඒ කර්මාන්තය කරන ස්ථානයට බුදුරජාණන් වහන්සේ පින්දපාතය සඳහා වැඩියා. ඒ බුදුරජාණන් වහන්සේ වඩින විට ඒ පසේ භාගද්වාද ගාථාණය ආහාර ගණනය සිටියේ. බුදුරජාණන් වහන්සේ පිටුක මෙස වැඩලා පස්කෙන් වැඩ සිටිනවා. පසේ භාගද්වාද ගාථාණය බුදුරජාණන් වහන්සේ එසේ වැඩ සිටින ආකාරය දැකලා ප්‍රකාශ කරනවා අහංකෝ සමන කසාමිත වපාමිත අතික්වාත වපිත්තාත විඥාමි සමනය මම මේ හාලා වපුරුලා කොටලා ඔයිතෙන් කරලා තමයි කන්නේ ස්වම්පේ සමන කසස්සිත වපස්සිත අතික්වාත වපිත්තාත විඥාසතු උඹත් සමනය ආර්ය කුසල වපුරලා තමන්ම හොයාගෙන කණේකයි තියෙන්නේ. මේ විදිහට ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අහම්තකෝ ගාක්මන කසාමසේව පාමිච කටිස්වාචේ වටිස්වාච නිගාමීති. මම ගාක්මනේ හාලා කොටල වපුරව තමයි ආහාර ගන්න. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරනකොට ඒ කසේ බාරද්දාට දාක්ෂණය කියනවා නකෝපනමයන් පස්සාම බෝතෝ ගෝතමස්ස යුගම්වා නංගලම්වා පාලම්වා පාඨනම්වා බලවද්දේවා අත්තච කන බවන් ගෝතමෝ ඒවමාහ අහංසකෝ ගාක්මන සක්කාමිච වකාමිච අතිත්වාච වපිත්තාච විඥානති සමන මේ බව දවසනේ ඔබ වහන්සේ මමත් කාම කොටල ඔපල කෑම කනවායි කියලා ප්‍රකාශ කළාට ඔබ වහන්සේගේ නබුලක් පේන්නත් නැහැ. මියගමක් පේන්නත් නැහැ. හරකුන් පේන්නත් නැහැ. වෙනත් දෙරණේ ගුණ බොහෝ උපකරණ දක්නටත් නැහැ. පස්සකෝ පටිඥානාසීනච පස්සා මනසේකක්ෂිනේ කසින් නොපුච්චිතෝ බෝධි යතහ රාගානි මූර්තිකක්ෂිනේ එනිසා බුදුදහම මහත්කෙන් විමසනවා අපිට මේ ගුරු උපකරණ ඔබ ඔබගේ ගුරු උපකරණ දක්නට ලැබෙන නිසා අපට මේ ගුරු උපකරණ ඔබගේ ගුරු උපකරණ කුමක්ද කියලා ප්‍රකාශ කරන්න. මේදී බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධාදීකං සපෝ උච්චේ පඤ්ඤාමේ විකනංගලං හිරේසා මනෝ රත්තා සතිමේ කාලසාතනං කාය දුක්ඛෝ වචේ දුක්ඛෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිදානං සෝරං සම්මේ සම්මුචනං විරියම්මේ දුර්දෝ අයං යෝගක්ඛේමා දිවාහනං ගච්ඡති අනිවං කරුණං යත්ත සංස්වාන සෝචති එවනේසා පතේ පත්තා සාහෝති අමතං පලා ඒතං කතින් කතින් පාන සම්බ දුක්ඛා කමදිතේති මේ ගාථා හතර ප්‍රකාශ කරා. ධාත්මනේ ඔබ මේ ගෝවිතයන් කරන විට එක එක බීජ අම්බ පුරන උදාහරණයක් දී කියලා හිතමු අපි. ඒ වගේම මගේ මේ ගොවිතැන දීර්ඝයක් තියෙනවා ඒක ශ්‍රද්ධා දීර්ඝයන් ශ්‍රද්ධාවයි. ඔබේ මේ ගොවිතැන වලට වතුර අවශ්‍ය වෙනවා වැස්ස අවශ්‍ය වෙනවා මගේ මේ ගොවිතැනට වතුරක් තියෙනවා සපෝ උත්ති මගේ සපසයි මේ ජලය ඔබට නග ලක්ෂා විය ගහක් තිබෙනවා මගේ ඒ නඩල සහ දීර්ඝහ තමයි පඤ්ඤාමේ යුගනංගලං ප්‍රඥාව. ඊළඟට ඒ නම් හිත ඔබගේ නමුලේ තියෙන හිස වගේ තමයි කිරිය. බිය පවට තියෙන ලැජ්ජා භාවය. මනෝ යොක්ඛං ඔබගේ යොක වගේ ඒ කියන්නේ විගහේ බැඳලා තියෙන නමුල යොකකින් අන්න ඒ වගේ තමයි මේ මගේ සමාධිමත් සිත්තේ සතිනේ කාල පාසන ඔබගේ පිළිච්ච දීගල වගේ තමයි මගේ සතිය. ඔබ මේ කුඹුර වැටුවාට පසුව ආරක්ෂා කරනවා වගේ මමත් ආරක්ෂා කරනවා කායමිස්සෝ වචීමිස්සෝ ආහාරයේ දරියතෝ මම කය සංවර කරන ආරක්ෂා කරනවා වචනය සංවර කරනවා ආහාරය සංවර වෙනවා ඔබ මේ කුඹුර පටන් ගත්ත දවසේ සිට අස්තන නෙලා ගන්නා තෙක්ම සෑම කර්තව්‍යයක්ම අප අතපත් නොකොට අඛණ්ඩ ලෙස ඉටු කරන්නාසේ මමත් නිර්යාමයේ දෙව දෝරයන් යෝගක්ඛේම ආදි වාහන ගච්ඡති යනි වස්සත්තං යත්ත ගන්තාන සෝසති යම් තැනකට ගොස් මේ ශෝක කිරීම නතර වෙනවාද එතනට යන තෙක්ම මාදත් මේ විශ්වාසය දිගින් දිගටම පැවැත්වුවා ඒක වීරය ඔබ මේ කුමරයේ තියෙන වල්කල ඇටි ආදිය සම්පූර්ණයෙන් ඉවත් කරලා ඒකට උවදුරු සහිත දේවල් ඉවත් කරනාසේ මමත් සත්‍යං කරෝමි නිද්දානං චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් සහ යථා භූත ඥාන දර්ශනයෙන් ප්‍රතිවිරුද්ධෝ ධර්මයන් ක්ලේශ ධර්මයන් ආදී සප්පා හරිනවා. ඔබ මේ ගොවිතැන් කළා ඊට පසු ආස්තන්න නැල්ලා නැවත ගොවිතැන් කරන තෙක් විවේකයක් ගන්නවා කි. මමත් විවේකයෙන් ඉන්නවා අර්ථඵල විමුක්තියයි ඒ විවේකය. ඔබට මෙන් නැවත මට ගොවිතැන් කරන්නට නැහැ. ඒක මේෂ්ඨාපති කට්ටා මේ ආකාරයෙන් මා මේ ගොවිතැන කළා. නිසා හෝති යමකක් කළා ඒ ගුණතන කරලා මට අමුත්ත ඵලයක් ලැබුණා. ඒ සම්මතකින් පසුස්වාන ඒ පසු ඒ ගුණතන කරාට පසුව සබ්බ දුක්ඛා සමුච්චිතේ සියලු දුකින් අත් මිදුණා. මේක ප්‍රකාශ කළාට පසුව ඒ කසින් මහරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිරිසිදුවගයක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. ගාථාදිගේ සම්බෝධිනියං සංකල්පිත සංවාක්මනේත ධම්මෝ ගාථාදිගේ සම්පන්නුදන්ති බුද්ධා ධම්මේ සතිබාක්මන උන්තිරේසා ඉතේ වදාලා ආත්මණයනි ගාථා කීවට පසුව ධර්මයේ දේශනා කළාට පසුව ඔබ මට මේ දෙන පිටු පිරිසිදු පායාසයේ මම තේ ගන්නට කැමති නැහැ ආජීවයේ සම්මා ආජීවයේ යහපත් පරිලමින් පවත්වන ලද බුදුවරුන්ගේ චාරිත්‍ර ධර්මයේයි අඤ්ඤේන පාන අඤ්ඤේන අයලකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අඤ්ඤේන තේවලී නම් මහේසින් හේනාසවං කොක්කොච්ච රූප සම්තං අන්නේන පානේන උපට්ඨ හංසෝ කෙත්තං නිතං පුඤ්ඤේ පස්සෝති එමෙන්සා බ්‍රාහ්මණය ඔබ මේ කිරිබතට අමතරව වෙනත් කෑම දීම වලින් තේනාසාන තේනාස්වයන් වහන්සේලාට රහතන් වහන්සේලාට පූජා කරන්න ඒක ඔබට ලැබෙන අනුත්තර මහා පිණිසක් එසේ ප්‍රකාශ කළාට පසුව හසේ බාලන් දාලි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා අත පස්සචාහම් භෝගෝතම මං පායාසන් ධම්මේ තීකහ කාටද එනම් ලා බුදුරජාණන් වහන්සේ මේ පායාසේ මම දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනත වහන්සන්නා වාස්මනපත්කාමී සදේකේ ලෝකේ සම්මාදකේ සබ්බ්‍රහ්මකේ සස්තුනා බ්‍රාහ්මණයා කජාය යක්ෂෝ පායාස බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤත්‍ර සතහාගතස්වා සතහාගත සාවකස්වා වාක්මණය මම හෝ මගේ ශ්‍රාවකෙක් හැර මේ පායාසයේ දෙනීමෙන් පසුව ඒ දිනවනු ලබන කිසිම කෙනෙක් දෙවියන් සහිත බක්මයන් සහිත මාරයන් සහිත මේ මේ ලෝකවල කිසිවකුට මා දකින්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සත්‍යයකට මට හා මගේ ශ්‍රාවකයන්ට හැර වෙන කිසිවෙකුට මේ ආයාසය දිරවන්නේ නැහැ. එහෙමනම් තේන හිතම් ගාපන සංපායසං අපහරි සේවා ඡග්ගේහි අපාන් සේවා උපලාපේහි එහෙමනම් මේ පායාසය බ්‍රාහ්මණය මේ තනකොළ නැති තැනක ගොස් දමන්න නැත්නම් සත්‍යෝ නැති තැනක වතුර සත්‍යයන් නැති වතුරක දාන්න ඊට පස්සේ මේ බ්‍රාහ්මණය ඒ පායාසය ඒ කිරිපිඩු ගිහිල්ලා වතුර නැති තැනක දැම්මා අතකෝසෝ පායාසෝ දෙපේ පක්ඛිතෝ චිත්තිකා තේති චිත්තාය සම්දෝපායත සම්පදෝපායතේ එහෙම වතුරට දැම්මාට පසුව හරියට ගස්සේ කියාපලයක් වතුර තිබුවාට පස්සේ ඒක ශබ්ද කරමින් දුමයි එයින් නැගෙන්නාසේ අර සීතල පායාසයේ සීතල ජලයට දැම්මාට පස්සේ කිච්චිතාරටි කිච්චිතාරටි කිටි කිටි ගාලා හොරන්නට පටන් ගත්තා සම්දෝපායති සම්පදෝපායති දුම දාන්නට පටන් ගත්තා මේදී ඒ බ්‍රාහ්මණය බියටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආව වැඳලා පැවිද්ද ඉඳලා ඒ පැවිද්ද ලබාගෙන ටික කාලෙකින්ම රහත් ඵලයෙන් සැනසෙනවා. මේ කල්පසේ භාරද්වාජ බාස්මන කපී භාරද්වාජ සූත්‍රයේ තියෙන ඉතා කෙටිසාර අදහස. බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධා බීජං. සද්ධාව තමයි බීජය. ඕනෑම අස්තන්නක් ලැබීමට නම් යහපත් වූ බීජයක් වපුරන්නට ඕන. වපුරන ලද බීජය කැඩිලා කඩතුළු වෙලා තිබෙනා නම් එහෙම නැත්නම් මේක කළු කියලා තිබෙනා නම් නැත්නම් මේක කුණු කියලා තිබෙනා නම් ඒක ආකාර බීජයක් නම් ඒ බීජයෙන් යහපත් ප්‍රතිඵලයක් අත්දන්නක් වෙනකොට ලබන්නට බෑ. ඒ වගේමයි මේ අමුත්පල සංඛාත නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන යෝගාවචරය විසිනොත් ශ්‍රද්ධාව බීජයක් කරගන්නට ඕනේ. ඒ ශ්‍රද්ධාව කෙරෙහි මේ ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධම්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තියෙන අචල අප්‍රසාදයේ පැහැදීම එවැනි පැහැදීමක් ඇති කෙනෙකුට පමණයි මේ නිවන් මඟින් ගොස් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගන්නට පුළුවන් වන්නේ මේ අය අතරින් කීප දෙනෙකුම බොහෝ දෙනෙකුගේම ශ්‍රද්ධාව කැඩිලා බිඳිලා පළ වෙලා ඒක නිසා මේ ඇදෙන් ප්‍රයෝජන ගන්නට බෑ දැන් උදාහරණයක් දෙකක් කියන්නම් මේ අය පැකසීම සඳහා මේ අයගේ වැරදි පෙන්වා දෙන්න ඕන මේ අය ඒ වැරදි වලින් මුදවන්න ඕන එසේ නැත්නම් මේ වෙන දියුණුවක් ලබන්නට බෑ අපි අර යටිඩෝරේ කාලේ වතුර නතර කළා ඒකවල සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ කොහොමදෝ නම් අපිට බෞද්ධ ගුණයෙන් වතුර දුන්නා මේ හාමුදුරුවෝ ඊර්ෂ්‍යාවට තරහවට කියලා ඉන්න අපට අප පෙන්වන්න බෑ මේ විදිහට කතා කරන්න පටන් ගන්නවා සමහර අය අපට කරන්නට වෙන විකල්පයක් තිබුණේ නැහැ. භාවනා පන්තිය මාසිකට නතර කරන්නට සිදු වුණා. අදත් ඒ අය මෙහි ඉන්නවා. තව කියන්නම් අප මේ නිවන් මඟට යොමු කරන්නේ නිවනට පත් කරවන්නේ එසේ නිවනට පත් කරව හැකි කරවැය හැකි දේශනා කරගෙන කරගෙන ආවා. ඒවා කරන විට අප ඉදිරිපත් කළේ අපගේම අත්දැකීම් තුළින් ලත් භාවනා ක්‍රමයි. කිසිම පොත්ත පොතක පතක දක්නට නැති කිසිම ගුරුවරයෙකු ගැන අහන්නට නොලැබෙන භාවනා ක්‍රම සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකි භාවනා ක්‍රම. නිවනට යොමු කරන ධර්ම දේශනා ඉන්ද ඉද්දකවා වගේ කෙලින්ම නිවනට පත් කරන ධර්ම දේශනා. ඒවට මේ නිතර නිතර නිතර නිතර දෝෂාරෝපණය කරන බව අපට දැනගන්න ලැබෙනවා. සමහර කියනවා මොනවද මම බණ කියනවා කියලා කියන්නේ කාටදෝ තේරෙන්නේ මොනවද හඳුන්වෝ කරන විකාර මේ විදිහට කතා කරනවා. අවසාන වශයෙන් මේ ධර්මයේ දේශනා කරන දවසේදී කලාට පස්සෙ තියෙනවා ඔය කියන භවනා කාටද කරන්නත් පුළුවන්. ඕවකව අපට අංගොඩ තමයි ගන්නට සිදුවන්නේ කියලා. ඒ වචනය ප්‍රකාශ කළාට පසුව මට මොන විකල්පයක්ද තිබෙන්නේ එවැනි ධර්ම දේශනා අනතර කිරීම හැර ඒකයි මේ වාගේ ධර්ම දේශනා කරත් වීමට අප අදහස් කළේ. මෙයාට මතක ඇති අප මේ බණ පටන් ගන්නකොට ඉස්සර උදේ පැය කමාවක් ධර්ම දේශනා කරනවා. නමහා මාරින්දලා 11යි පාද වෙනකම් දාන ඥාන පෙක්ම භාවනාව උපදෙස් වෙනවා. ඒ අතරතර ඇවිල්ලා මේ අය නිදාගෙන ඉන්න අය අවදි කරනවා, කතා කරන අය නතර කරනවා, තේරුම්නද කියලා බලනවා. 12 මාල්ට එනවා. පැයක් විතර මේ අය උද්‍යෝගමත් කරනවා. නිින්දෙන් අවදි කරනවා. ධර්ම සාකච්ඡා පවත්වනවා. ඊට පස්සේ 12 මාර 1 මාර ඉඳලා 3 වෙනකම්ම දිගටම භාවනාව උපදෙස් වෙනවා. නැවත සවස දෙනවා. නැවත ධර්මය දේශනා කරනවා. මේ එක එකක් දිස්ස දිස්සීගේ කැටි කැටි ගිය කමක් නිසාද? මේ අයගේ ශ්‍රද්ධාව පළුදු වෙන නිසා, පළුදු වී යන නිසා, මේ අයගේ වැරදි ආකල්පයන් නිසා මා මේවා ප්‍රකාශ කළ යම් කිසක් නිසා නෙවෙයි. මේ අයගේ වැරදි පෙන්වා දෙන්නට ඕන මේ අය හදන්නට ඕන. එසේ හැදෙන්නේ නැත්නම් මේ තව තවත් පිළිගීමකට පා ඒකට ඇද වැඩෙනවා. ඒක නිසා මේ වැඩි මෙවැනි වැඩි කෙනා දුන්නාට පසුව මේ අය හදා ගන්නට උත්සාහ කරන්නට ඕන. විශේෂයෙන්ම ගිය සතිය අපි දෙදෙනෙකුට ප්‍රකාශ කළ මේ ශ්‍රද්ධාව ගැන කතාව. මේ අයටත් මේ කතාව ප්‍රකාශ කිරීම සුදුසුයි. මේ සීවලින් හාමුදුරුවෝ මේ අය කවුරුද දන්නා උන්වහන්සේගේ මාතාව සුප්පවාසා අවුරුදු 7ක් කුසේ තමාගේ දරුවා සභාවට සිටීමට සිදු වුණා කුමක් නිසාද කලින් කරපු අකුසල කර්මයක විපාකයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය ගෙවුනාට පසුව සුඛවාසාව යහතින් දරුවා ප්‍රසූත කෙරේවා කියලා අදිස්ථානයක් කළා. එතකොට යහතින්ම ඒ සීවලිය කුමරුවා ලෝකයට බිහි වුණා. මෙන්න නිසා ඒ සුඛවාසා මාතාව කල්පනා කළා මේ පිට දවස් හතර ගියාට පසු බුදුසම්මන් දුරන්ටයි සංඝ රත්නයටයි දානයක් දෙන්න ඕනේ කියලා. දාණය දෙන්නට දා පිළි අරගෙන කෙනෙක් සිටියේ. ඒ නිසා මොගලන් හාමුදුරුවෝ යැවුවා බුදුහාමුදුරුවෝ විසින් ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා ඒ දවසේ මේ සුඛවාසාවට ලබා දෙන්නට කියලා. මෙයා නිහිල්ලා කිව්වා අනේ මේ සුඛවාසාව දවස් 7ක් දුක් ඉඳලා ඉන්නේ ළමයා ලැබී ඒක නිසා මේ දාණය ඔබේ දාණය එයාට පින්නමන්න මේ දවසට දෙන්න ඔබ වෙන දවසකට දාණය ගන්න. මොගලන් හාමුදුරන්ට මේ පුද්ගලයා කියන කවුද දන්නේ මගේ ජීවිතයේ එක්කල් පවතියිද කියලා. කවුද දන්නේ මගේ ධනය එතෙක්කල් සුරකින් ආරක්ෂාවේ පවතීද කියලා? කවුද දන්නේ මගේ ශ්‍රද්ධාව එතෙක්කල් පවතීද කියලා? මොගලන් හාමුදුරුවෝ මහ විද්‍යෙන් බැලුවා ඔබේ ජීවිතයට කිසිම අනතුරක් නැහැ. ඊට පස්සේ බුදු මුගලන් හාමුදුරුවෝ කිව්වා මම ඔබට ඇස් වෙනවා ඔබේ ජීවිතයේ කිසිම අනතුරක් වන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ ඉතින් බැලුවා ඔබේ මේ ධනයට තමක්වත් සිදු වෙනවද කියලා. ධනයට කිසිවක් සිදුවන්නේ නැහැ. පොරුන්ගෙන් හතරන්ගෙන් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ ඔබේ ධනයට මම ඇස වෙනවා. ඔබේ ධනෙට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙත් ඔබේ ශ්‍රද්ධාවද මට ඇති වෙන්නට බෑ කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉද්ධි සම්පන්න වූ මුගලන් හාමුදුරන්ට කෙනෙකුගේ ශ්‍රද්ධාව කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියලා හිතලා මනදන්නට බෑ. ඉද්ධි සම්පන්න කෙනෙකුටවත් ඒක දකින්නට බෑ. ඒ තරම් මේ ශ්‍රද්ධාව වෙනස් වෙන ධර්මයක්. ඒක පුත්සජන ලෝකයේ සිටින පුත්සජනයාගේ ගතිය ස්වરૂපයට අප දන්නවා. ඒකේ සත්‍තහ වෙනස් වුණාට අපේ සිතේ සංකල වීමක් නෙවෙයි අපි මේ ප්‍රකාශ කරන්නේ. ඒකේ සත්‍තහ වෙනස් වීම තුළින් මේ ආයත ලබාගත හැකි ප්‍රතිඵල ලබා ගන්නට නැහැ වෙනවා. මේ ආයත කොච්චර පාඩුවක් සිදු වුණාද කියලා බලන්න මේ ආයතෙන් බැලදී ආකල්ප නිසා මේවා හදා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සද්ධා ධනං ජීව ධනං සද්ධාව මහා ධනයක්. ශ්‍රද්ධාදි විත්තම් පුරිසත්තු විත්තම් පුරුෂයෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහන අදහස ගිහිල්ලා පතංසෝතරති යෝගං කොහොමද මේ චතුර් රෝගයන් තරණය කරලා නිවන සාක්ෂාත් කරන්නේ? බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර ශ්‍රද්ධායතරති යෝගං ශ්‍රද්ධාවන්සයි මේ කාමෝග භවයෝග අවිජ්ජාෝග ආදී චතුර් රෝගයන් තරණය කළ සංසාර දුකින් අත් මිදෙන්නේ කියලා. ශ්‍රද්ධාව ඒ තරම්ම වැදගත් ධර්මයක්. මේ අයගෙන් අපි ඇඳුවේ ඇසුවත් මේ හත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉන්ද්‍රිය ධර්ම මොනවද බල ධර්ම මොනවද කියලා එකපාරට මේ ඇයේ සබ්ද ඉන්ද්‍රිය විදි ඉන්ද්‍රිය සත් ඉන්ද්‍රිය එන් සද්ධා බල විරිය බල. මේ විදිහට කියන්නට පුළුවන්කම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේවා කියලා පොත්වලින් තියෙන සංඥා සිතේ ඇති කර ගැනීම නෙවෙයි ඒ ගුණධර්ම සමාගයේ సంతානය තුළ ඇති වර්ධනය කරගත යුතුයි ඇති කරගත යුතුයි ඒකත් ඒකයි වැදගත් වන්නේ සද්ධා ඉන්ද්‍රියක් වශයෙන් අපගේ සිත තුළ වැඩෙන්න ඕන. සද්ධාව බලයක් වශයෙන් අපගේ සිත තුළ වැඩෙන්න ඕන නිර්වාණය සාක්ෂාත් කරගන්න. වැඩි වෙනි සැලසලි වැඩි වැඩි සැලිකදී යන සද්ධාවක් තුළින් ඉන්ද්‍රියක් වශයෙන් මේක වැඩෙන්නේ නැහැ බලයක් වශයෙන් මේක වැඩෙන්නේ නැහැ එහෙම කෙනෙකුට කවදාවත් නිවනින් සැනසෙන්නට බෑ මේ ඇයට ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට අප කීවා මතකයි මෙන්න මෙහෙම කතාවක් මේ ඇයට මතකද දන්නේ මට නම් මතකයි මේ විදේශංකෝ වික්‍රේ පංචන්නං නිද්‍යාන සමත්තා පරිපූර්ණත අරහන්ති හෝතේ සතෝ මුදතරේ අනාගාමී හෝතේ සතෝ මුදතරේ සතරදාගාමී හෝතේ සතෝ මුදතරේ සෝතාපන්න හෝතේ මේ ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාය. මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ වුණොත් උරහත් වෙනවා. මේ ඊට අදිතරණින් තුරුනොත් ඔහු අනාගාමී වෙනවා. ඊටත් අදිතරණින් තුරුනොත් ඔහු සකදාගාමී වෙනවා. සතෝ බුදුතරණෙහි ඊටත් අදනම් ඔහු සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධම්ම වල තියෙන බැඳිගත් නම් මේ පෙන්වන්න කරන්නේ. එහෙම කියලා ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ වදාළනවා. "ඉමාන්කෝ වික්කවේ පංචේන්ද්‍රයන් සබ්බේන සම්මන් සබ්බතා සම්මන් නැති" මේ මේ පංචේන්ද්‍රිය ධර්මයන් කෙනෙක්ගේ සිතට වැඩිලා නැත්තම් මහණෙනි සමහන බාහිර පුදුජන පක්ෂයේ සිටෝතේ වදාන. මේ පුද්ගලයා මේ ආර්ය භූමියෙන් බැහැර වූ පුත්තජන භූමියෙන් සිටිනවා කියලා මම වදාරනවා. කොච්චරනම් වැදගත් විදිහට ඒක පෙන්වන්නලා තියෙනවද කියලා බලන්න මේ වින්ත්‍රය ධර්මයන් අපගේ සිත තුළ වැඩි යුතුයි බල ධර්මයන් අපගේ සිත තුළ ප්‍රවර්ධනය විය යුතුයි යන්නේ එසේ නැතුව මේවා මේ සංඥාවකට සීමා කර ගැනීම මාත්‍රයකට සීමා කර ගැනීම නෙවෙයි අවශ්‍ය. මේ දැන් කල්පනා කරන මගේ සිත තුළ සද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් වඩාගත යුතුයි. සද්ධාව බල ධර්මයක් වශයෙන් වඩාගත යුතුයි. ඒකයි සද්ධාව බීජයක් වන්නේ. එවිටයි සද්ධාව ඵලයක් වන්නේ. එවිටයි සද්ධාව ඉන්ද්‍රියක් වන්නේ. එසේ ඉන්ද්‍රිය tattයෙන් බල tattයෙන් මැදිනු සත්‍ය ආදී ධර්මයන් නැති කෙනෙකුට කවදාවත් මේ ජීවිතයේදී නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා මේවා ඇති වැදගත්කම තේරුම් ගන්න. විශේෂයෙන් මේ ශ්‍රද්ධාව ගිලිහි ඇති අය විසින් බුද්ධානුස්සතිය භාවනාවේ වැඩි වේලාවක් මෙත්තවන්න. ධර්මානුස්සතිය භාවනාවේ වැඩි වේලාවක් යෙදෙන්න. ඒ වගේම සංඝානුස්සති භාවනාව නිතර නිතර ප්‍රගුණ කරන්න. මේ ත්‍රිවිධ කර්මත්‍රයේ තියෙන ගුණස්කන්ධයන් සංඝ රත්නය, ධම්ම රත්නය, බුද්ධ රත්නය කියන ගුණස්කන්ධයන් මේ මහා පොළොවටත් වඩා අති විශාලයි. මහා පොළොවටත් වඩා බරයි. නමුත් වැලි කැටයක් තරම් වූ සුළු තමා දන්නා වරදක් දුකුවාට පසුව අර මහා පොළොව තරම් විශාල වූ ගුණස්කන්ධයේ නිෂේධ වී යන සත්‍යයක් සාමාන්‍ය පින්සුන්ගේ සිත් තුළ ඇතිවන්නේ. ඒ නොවුනොත් සමාජයයි පාඩුව ඒක නිසා නැවත නැවත නැවත නැවත මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ප්‍රගුණ කරන්න ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වඩන්න ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් ඇති කරගන්න එසේ කරගත්තොත් පමණක් කෙනෙකුට පුළුවන් වෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් බල ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් බලාපොරොත්තු වෙන සාස්ත්‍රාත් කිරීමට සද්ධා බීජං තපෝ උත්තේ දෙවෙනි කාරණා වශයෙන් වදාළේ තපෝ උත්තේ තපස තමයි සීතල වතුර නැත්තම් මේ දැස්ස මේ ඇයට අප ගිය සතියේ ප්‍රකාශ කළා ඉන්ද්‍රිය සංවරය ගැන. විශේෂයෙන්ම ගිහියට ඉන්ද්‍රිය සංවරය අවස්ථා කරගන්න අපහසු බව අප දන්නවා. ඒ නිසා අපි ප්‍රකාශ කළා හැකි තරම් දුරට මේ කය යසකනාසාදී මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරන්නට, ගෝපනය කරගන්නට, দমনය කරගන්නට උත්සාහ ගන්නට ඕනේ කියලා. අනවශ්‍ය වූ සාගාදී සිටිවිලි ඇති වීමට නොදී කිසිම දේශසිතෙල්ලක් ඇති වීමට නොදී පුළුවන් තරම් එදිනෙදා ජීවිතයේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඉන්ද්‍රිය සංවරය තමයි සිසු ඇති කර ගන්නට ඕන. එසේ නැති කෙනෙකුට මේකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. මේ භාවනාව කරලා නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යම ධර්මයක්. ඒක තමයි ජීවිතයට එකතු කරගත යුතු ධර්මයක්. ඊළඟට පඤ්ඤාමය යෝගණංගලක් ඉතාම ගැඹුරු කාරණාවක් විදහා දක්වන දේශනා පාඨයක්. ඇත වශයෙන් මෙවැනි ගැඹුරු ධර්මයක් මේ ආයත ප්‍රකාශ කිරීමට මගේ ප්‍රතිකක්ෂයක් නෑ මේ ආයත ඒව ගෝචර නොවන නිසා විසේ නොවන නිසා වචනයක් දෙකක් පමණක් ප්‍රකාශ කරනවා නබුලකින් කරන්නේ මොකද්ද පොළව දෙකට කරගෙන යන එක පොළව දෙකට වෙනවා දෙබෑ වෙනවා එලකින් මේ ඝන සංඥාකින් නැති ගිය මේ පංචස්කන්ධ ලෝකය දෙකද කිරීමට තමයි සමස්තන පඤ්ඤාවක් තියෙන්නේ නැහැ මේවා නාමයේ මේවා රූපයේ කියලා. මෙන්න වශයෙන් පැහැදිලි නිසම දැකිය හැකි ප්‍රඥාවක් විනිවිද යන නුවණක් තිබෙන්නට ඕන මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය ධන සංඥාව කැඩෙනා දෙකකට ගමෙන් වැසී ඇති. ඊට පස්ව මේ පංචස්කන්ධ ලෝකේ රූපස්කන්ධය සහ නාමස්කන්ධය ඒ ඒ ක්ෂණයේම වර්තමාන ක්ෂණයේම ඇතිවිවි ඇතිවිවි නැතිවිවි නැතිවිවි යන ආකාරය දැකීමට තරම් විනිවිද යන පුරුත්වල කියවන ප්‍රඥාවක් අපිට තිබෙන්න ඕනේ. මේවා අනිත්‍ය අනිත්‍ය කියන සංඥාවක් ඇති කර ගැනීම නෙවෙයි. එසේ ධර්මයක් ශ්‍රවණය කිරීම නෙවෙයි. එවැනි එවැනි කරුණක් ගැන පොතපතකින් යමක් ඉගෙන ගැනීම නෙවෙයි. සමාධිමත් සිතකින් අපගේ හදවත තුළින්ම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට සමත් වන ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ. විශේෂයෙන්ම පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් ඇතිවීම නැතිවීම දැකීම ආදී වශයෙන් දැකීමට සමත් වන ප්‍රඥාවක්. මේ අය මේ භාවනා උපදෙස්ීම කපාන්නේ සමහර අය පැත්තව තියෙන සමාගයේ මහාන් තත්ත්වකම් පැත්තකින් සැබලා ඒ අය ගාවට ගිහිල්ලා නිහතමාන වෙලා ඒ උපදෙස් අරගෙන භාවනාවේ නිරත වන්නට ඕනේ. ඒ නිරත නොවන කෙනෙකුට මේ කියන පංචස්කන්ධයේ අනිත්‍යතාවය දැකීමට තාම හැකිවන ප්‍රඥාවක් ඇති කර ගන්නට බැරි වෙනවා. නිහතමානී වන්නට ඕන. ඒකයි යෝගාවචරයේ ළඟ සිද්ධිය යුතු ගුණ ධර්මයේ. එම නිසා ඒ භාවනා උපදෙස් දෙන අයගෙන් උපදෙස් ලබා ගන්න. උපදෙස් ලබා ගැනීම කටයුතු කරන්න. ඊළඟ එක මනෝයත්තං මනෝ මිකන් සමාධිමත් එක තමයි යොක මේ අයගේ සමාධිය කොයිතරම් දුරට දැන් වැඩිලා තියෙනවද නැද්ද කියන එක මේ අයටම දැනගන්නට පුළුවන් ඇති. හරියට කරපු කෙනෙකුට නම් සමාධිය දියුම වෙනවා. මෙතන පොඩ්ඩක් භාවනා කරනවා ඊට පස්සේ වෙන දේවල් කරනවා ඊළඟ සෙන්සුවාදා වෙනකන් තවත් මේ ලෞකික ලෝකයේ වැඩ එහෙම කර කර සිටින කෙනෙකුට මේ සමාධිය දියුණු කරන්නට බෑ. ඒ සමාධිය නැති නිසාම තමයි අර කලින් කියපු ප්‍රඥාව දියුණු වන්නේ නැත්තේ. සමාහිතෝ වික්ක වේදිකෝ යතහබෝ සම්පදානාති කියලා වදාළේ. සමාධිමත් සිතක් තියෙන කෙනෙකුටයි මේ සංස්කාර ලෝකේ යථාපත්තේ යථාපරිදි අවබෝධ කරගත හැකි වන්නේ. එසේ නොවන කෙනෙකුට මේවා නිත්‍යයි, මේවා සුඛයි, මේවා සුභයි, මේවා ආත්මයි වශයෙන් තේිනියනවා. එසේ සමාධිය දිනු කෙනෙකුට ප්‍රඥාව දිනු කෙනෙකුට විතරයි සංස්කාර ලෝකයේ විශේෂයෙන්ම තමයි සංසස්කන්ධ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. ඊළඟට සතිනේ පාල පාඨනම් කිරිස්ස සහ හේවර තමයි සතිය. අපේ මේ ඇයට සතිය ගැන කුයි කරන්නම් කරුණ ප්‍රකාශ කළා. සවම සතිය දිනු කර ගැනීමට මේ ඇය කිසිම උනන්දුවක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන හතරම සතිය පිළිතන කරුණ හතරම දෙයක් කළවදාලා. කායානුපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක් සහ ධම්මානුපස්සනාවක් වශයෙන්. සතිය ඉන්ද්‍රියක් වශයෙන් වදාලා සතිය බල ධර්මයක් වශයෙන් වදාලා සතිය බුද්ධංග ධර්මයක් වශයෙන් වදාලා සම්මා සතිය වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් සතිය පෙන්වන්න කළා එසේ අවධාර්මණය කොට තිබෙද්දී මේ අය සතිය දිනු කරගන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මට නම් හේතුවක් හිතා ගන්නට බෑ. පොඩ්ඩක් මේ අය දැන් භාවනා කරනවා ඊට පස්සෙ තේපොන්නට යනවා කිසිම සතියක් නෑ. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා යනවා අය භාවනා කරනවා නැමෙත ගෑන කන්නට යනවා කිසිම සතියක් නෑ. ඊට පස්සේ ඉතින් කවද දේශනාව කොයි වෙලාවෙද කොයි වෙලාවද කියලා විමසන නිසා යනවා කිසිම සතියක් නෑ. මේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් බලයක් වශයෙන් බුද්ධංග ධර්මයක් වශයෙන් ආකර්ෂාංග මාර්ගයේ අංගයක් වශයෙන් බලාගන්නේ නැතුව දියුණු කරගන්නේ නැතුවද මේ හිතන්නේ නිවන් යන්නට එහෙම හිතලා කවදාවත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒකනම් බුදුරජාණන් වහන්සේ සම්මා සතියට සම්මා සතිය කියලා මාර්ගාංගයක් වශයෙන් මේ වදාරන්නේ නැහැ. ඒ නිසා සතිය පුදුමන් තරම් ප්‍රගුණ කරන්න උත්සාහ ගන්නට ඕනේ. අප මේ කාර්ය භවනා කළා භවනා පන්තිවලට ගිහිල්ලා උදේ පාන්දර 3ට පටන් ගත්තාම රෑ 10 වෙනකන් කිසිම වෙන දෙයක් නැහැ. වෙන කිසිම කතාවක් නැහැ. සම්පූර්ණ සතියෙන් යුතුව සක්මන් භාවනාවෙන් පරිණාමයට යනවා. පරිණාමයෙන් සක්මනට යනවා. නැවත පරිණාමයෙන් සක්මනට නැවත සක්මනෙන් නැවත පරිණාමයට. සතියෙන් තොරව කිසිම කතාවක් සිදු කරන්නේ යාළුවන් සමග භාවනා පන්තියට ගියා. සමහරට සමාන දෙක හිටිය එක දවස එකම වචනයක්වත් ඒ මුළු කාලය තුළම ඒ යාළුවා සමගවත් කතා කරේ නැහැ. එන අවසාන වශයෙන් එන දවසේ හැරෙයි. එන ගමනේ පස්සකේ දිහා. ඒ විදිහටයි අපි කටයුතු කළේ, ඒ විදිහටයි අපි සතිය දිනු කළේ. මේ ආයත අපි මේවා කියලා දෙනවා. සතිය දිනු කරන්න, දිනු කරගන්න තේ කියලා. කිසිම උන්දාන්දුවක් උත්සාහයක් මේ අය ගන්න. භාවනා කරන්නට ආවත් මොනවද මේ අය කරන්නේ? භාවනා කරන්න නතර කරගත්ත අය මොනවද කරන්නේ? කුටි වලට යනවා, ජනෙල් පොළු වලින් එනවා. අනිත් අයගේ වැඩ කියදකද හොය හරිනවා. දෝෂාරෝපණය කරනවා, විවේචනය කරනවා. Taman ආවේ මොකටද කියලා දන්නේවත් නැහැ. අකුසල් සැස් කරගන්න. මේවෙන් අර දෙස්ටි යන ධර්ම තවත් දෙස් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. මේකේ ඇති වැදගත් භාවය තේරුම් කරන්න. මේවා අවධාරණය කරලා අපි ප්‍රකාශ කරන මේවා අවශ්‍යම ಗುಣධර්ම නිසා නිවන් යාමට. මේ අය ඇයි මේ සතියෙන් නැතුව සතියකින් තොර වෙලා වැඩ කටයුතු කරන්නේ? ඇයි මේ අයට සතියෙන් තොරව වැඩ සතියෙන් යුතුව වැඩ කරන්නද බැරි? අන් කිසිවක් නෙවෙයි. මේ අයට ඕනකමක් නැහැ මට සතිය දිනු කරගන්න ඕනේ කියලා. අද මෙතන පොඩ්ඩක් දන්නේ අහනවා ඊට පස්සේ ඔන්න සතිය මොකක්වත් නැහැ භාවනාව මොකක්වත් නැහැ එහාට කියන්නේ එහාට ගියා කතා කළා පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කළා ඊට පස්සේ නැවත තේබොන්න ගියා මොන සතියද සතිය කැලේ නේද? එම නිසා සතිය දිනු කරගන්නට ඕනේ. මගේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් වඩා ගන්නට ඕනේ. සතිය බලයක් වශයෙන් මගේ සිත තුළ දිනු කරගන්නට ඕනේ. සතිය සම්පජ්ජා සති සම්පජ්ජාන ධර්මයේ මගේ සිත තුළ ඇති කරගන්නට ඕනේ. සම්මා සති අංගේ මාගේ සිත තුළ වර්ධනය කරගන්නට ඕනේ. මේ වගේම සතර සතිපට්ඨාන ධර්මය දිනු කරන්නට ඕනේ කියන අවස්මය අවබෝධය ඇති කරගෙන සතියෙන් යුතුව කටයුතු කරන්නට අදපටන් තීරණයක් ගන්න. නැවතත් මා මෙසේ මතක් කරනවා. සක්මන් භාවනාවේ පරයන්ක භාවනාවට යන සංකප්ප සක්මන් භාවනා කරන විට සතිය ඉඳගන්න විට සතිය සීතලම වැඩ කටයුතු කරන්න ඕන කෑම කන විට බොන විට තේ බොන විට වැසිකිලි කැසිකිලි වලට යන විට සෑම අවස්ථාවෙම සතිය පිහිටන්න ඕන. ගතේකේ විසින්නේ සුත්තේ ජාගෘතේ භාවිතේ තුන්නේ භාවිත සම්පදානකාරී හොටි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හිතගෙන සිටිනේට ඇවිදින විට ගමන් කරන විට දාගෙන සිටිනේට කන විට බොන විට මේ කුලිකාවක් සත්‍යයක් පිළිකරන විටත් සතෝ හෝති සම්පජානකාරෝ සම්පජානකාරී සති සම්පජාන්නේ නිතර කටයුතු කරන්නට ඕන. එසේ දියුණු කරගන්නේ නැති සතියක් ඇති කෙනෙකුට කවදාවත් මේ නිවන ලබන්නට බෑ. කවදාවත් සමාධිය දියුණු කරගන්නට බෑ. එම නිසා මේ පුළුවන් තරම් සතිය දියුණු වන ආකාරයෙන් සතියෙන් යුතුව වැඩ කරන්නට ඕනේ කියලා හිතලා සතිය දියුණු වන ආකාරයට වැඩ කරන්නේ. එහෙම නැතුව පොඩ්ඩක් වෙනස්වල දවසට ඇවිල්ලා පොඩි වේලාවක් භාවනා කරලා නිවන් ගන්නට බෑ. මේ ජීවිතේ නිවනක් ලබන්නට අපේක්ෂාවක් තියෙනවා නම් මේ සතර දුකින් මිදීමට කැමැත්තක් තියෙනවා නම් ඒකේ කටයුතු කළ යුතු වෙනවා. එසේ කිරීම හොන පිළිම මේ ඇයට බාර මේවා නැවත නැවත ප්‍රකාශ කිරීමට මා යන්නේ නෑ. හොඳයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කායකස්සෝ වචීකුත්තෝ ආහාරේ ඉන්ද්‍රියතෝ කය සංවර කරගන්නවා වචනේ සංවර කරගන්නවා අර වචන සංවරේ නැති ඇගේ සිත තුළින් තමයි මේ වචී සංවරේ නැති නිසා අර කට කැඩෙන වචන පිට වෙන්නේ දිව නැමෙන නැමෙන විදිහට වාචාල වචන පිට වෙන්නේ ඒවා පිට කරන්නේ නැතුව පුළුවන් තරම් වචනේ සංවර කරගන්නට ඕන යෝගාවචරයේගේ ජීවිතය මා මේ ප්‍රකාශ කරලා දෙනවා ඇස් දෙක තිබුණත් අන්තයේ වශයෙන් ජීවත් වන්නට කන් දෙක තිබුණත් දිවිලෙක් වශයෙන් ජීවත් වන්නටය කට තිබුණ ගොළුෙක් වශයෙන් හැසිරෙන්නටයි කියලා. ඒ කියන්නේ අන් අයගේ ඇතපොත වැඩි හොයවා ඇස් ආරක්ෂා කරන්නේ නැහැ ඇස් දෝවන්නේ නැතුව ඒව ගණන් ගන්න. සමාවේ භාවනා කරන්නේ ඒක නිසා භාවනාවේ නිරත වෙනවා ඇහැ අන්ධ කරගෙන. කන තිබුණට එක එක්කෙනා කියන කියන වචන අස්සබ්දයේ එන්නේ එන්නේ සිත දුවන්නේ කන දිහෙක් වශයෙන් සබා ගන්නවා. කට තිබුණට කතා කරන්න දෙන්නේ ගොළුෙක් වශයෙන් සබා ගන්නවා. මේ උපදේශයේ පමණක් පිළිපැද්දා. ඇස් පිටිදත් ඡන්දයක් වශයෙන්, කන් පිටිලත් දිහිරෙක් වශයෙන්, කට පිටිලත් ගොළුෙක් වශයෙන් කටයුතු කරන්නට පුළුවන් නම්, ඔව් නියත වශයෙන්ම මේ නම් මම ගමන් කරමින් සාර්ථක ප්‍රතිඵල වහා නෙලා ගන්න. අපි එහෙම කටයුතු කළා නැත්නම් එහෙම කියන්නේ නැහැ. ඊළඟට ආහාරයේ උදරේ යට මේ ආහාරය ගැන සංවර වෙන්න ඕනේ. අප ගිය සතියේ පැහැදිලිව මේ අය ප්‍රකාශ කළ ආහාර ගන්නා විට ආහාරයේ මත්සන්තාවේ තිබෙන්න ඕනේ සතියෙන් ගන්න නැත්නම් මේ ධාතු මනසිකාර භාවනාවේ නිරත වෙමින් නැත්නම් පටිච්චෝල මනසිකාර භාවනාවේ නිරත වෙමින් ආහාර ගන්නදී කිය. මේ ආහාරයේ මත් සංයතාවයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අවධාරණය කොට වදාළලා තියෙනවා. එම නිසා මේ ඇයි නැවත ඒක ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැහැ. මේ ආහාර ගැනීමේදී සතියෙන් මෙපියලා නැත්නම් මේ පටිච්චෝල පිළිකුල දකින්න නැත්නම් ධාතු මනසිකාර භාවනාවේ නිරත වෙමින් මේක ගන්නට ඕන. ඊළඟට දිව්‍යම් මේ දුර දෝරයන් යෝගක්ඛේ මාදිවාමනං ගච්ඡති අනිවස්සත්තං ගත්ත ගම්සාන සෝචති ඒ බුදුරජාණන් වහන්සේ කිව්වේ යම් තැනකට ගොස් මාගේ මේ දුක නැති වෙනවද එතනට නොගොස් මේ වීර්ය අතහරින්නේ නැහැ ගච්ඡති අනිවස්සත්තං නොනවත්වාම නොනවත්වාම ඉදිරියටම ඉදිරියටම මගේ වීර්ය ගමන් කරනවා මේ අත්දැකීමද කරන්න කියලා කල්පනා කරන්න මෙතන පොඩ්ඩක් වෙලා භාවනා කරනවා වීර්ය ටිකක් තියෙනවා ඊට පස්සේ මේ වීර්යයට මොකද වෙන්නේ කොහේ ගියාද කියලා දන්නේ ඊළඟ සෙනසුරාදා වෙනකන් ඉන්නා පොඩ්ඩක් ධර්මය ඇසීමට එනවා බණ භාවනා කරන්නටත් නෙවෙයි අපි මේ ඉන්නේ අන්තිශාව නිසා නෙවෙයි සතර දුකින් මිදලා භාවනා කරලා නිවන අත්පත් කර ගැනීමට කියන අදහස පෙරතු කරගෙන පුළුවන් තරම් දීර්ඝ දියුණු කරගන්නට ඕන අඛණ්ඩ රස යන දීර්ඝයක් තියෙන්න ඕන අද මෙතන වීර්යය කරලා ඊළඟ සෙනසුරාදා දවස් දක්වාම කිසිම වීර්යයක් නොකළ සිටින කෙනෙකුට පහසෙන් ඉක්මනට දිනුවක් ලබන්නට බෑ. ඒ නිසා මේ ජීවිතයේ භාවනාව එකතු කරගන්න ඕන. මා මේක පෙර මේ ඇයිද කියලා කියනවා. සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්නට හේතිය. එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරන ගමන්. එතකොට වීර්යය අතහරිනවා වෙන්නේ නැහැ. අඩු වශයෙන් දවසකට පැය දෙකක්වත් භාවනාවේ නිරත වන්නට පුරුදු මේ පුරුදු වන්නට ඕන. එසේ නොවන කෙනෙකුට ඉක්මනට ප්‍රතිඵල ගන්නට බෑ. ඒ නිසා දුර්වේ තාම අවශ්‍ය ධර්මයක්. මේ නිදාගෙන ඉඳලා කුසීතව ඉඳලා මේ නිදිකිරි කරා ඉඳලා අපිට කවදාවත් නිවන් යන්නට බෑ. දීර්ඝය ඇති කරගත්තේ දීර්ඝය බල ධර්මයක් වශයෙන්, දීර්ඝය ඉන්ද්‍ර ධර්මයක් වශයෙන් සම්මා වායාම වශයෙන් වැඩෙන්නට ඕනේ විරේ සම්බුද්ධංගයක් වශයෙන් වැඩෙන්නට ඕනේ ඒ වගේම මේ විද්ධිපාද ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ කියලා හිතලා මේ වීර්යයේ තියෙන වැදගත්කම අවධාරණය කරගෙන වීර්යය ඇති කරගන්නට මේ අය උත්සාහ කරන්නට ඕනේ නිවන් යන්නට අපේක්ෂාවක් තියෙනවා නම් මේ ජීවිතයේ දුක නිරකලවර කරන්නට අවශ්‍ය නම් එසේ කටයුතු කළ යුතු වෙනවා ඊළඟට සත්‍යං කරෝමි නිද්දානා මේ සත්‍යයේ කැපිය යුතු ධර්මයන් කපනා කියන එකයි මේකේ තියෙන අදහස. මෙනිදී තමයි ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පරම ගම්භීර ධර්මයේ මතුවන තැන. ඇත්ත වශයෙන්ම නිවනට යොමු කරමින් නිවන පෙන්වමින් නිවනට උත්සරලා කපන්නාසේ මේ ධර්මයේ මට ප්‍රකාශ කරන්නට පුළුවන්. නමුත් මේ ඇයට ඒවා දිරවන්නේ නැහැ. පහසුවෙන් දිරවන්නට නිසා අදීර්ණ වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධාර්මණයට කියවන මේ පායාසයේ මමට මගේ ශ්‍රාවකෙක් කියන්නේ දෙවියන්සයට බ්‍රහ්මයන්සයට ලෝකයේ කිසිම කෙනෙකුට දේවල් නැහැ කියන සම්මාපන්නාම ලක්ෂණය කියන. ඒ වගේ එවැනි දේශනා මේ ඇයට දිරවන්නේ නැහැ. ඒ දිරවන්නේ නැති නිසා විශේෂ නොවන නිසා අපි ඒවට අත කියන්නට බැරි වෙනවා. ඉතින් මෙතෙන් දීතා කෙටියෙන් වචනයක් කියනවා නම් මොනවද මේ කපන්නේ මොන සත්‍ය දර්ශනයකින්ද කැපෙන්නේ? යථාභූත ඥාන දර්ශනය යථාභූත ඥානය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුළින් මේ ඇයිගේ භාවනාව කරන කාලය තුළදී දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ අනිත්‍ය සංඥාව ඇති කරගෙන නිත්‍ය සංඥාව පතා හරින්නට පුළුවන්කම තියෙන්නට ඕනේ නිත්‍ය සංඥාව කැටි යන්නට ඕන දුක්ඛ සංඥාව ඇති වෙමින් සුඛ සංඥාව ගැළඳී දිදී කැටි යන්නට ඕනේ ආත්ම සංඥාව එලෙසින්ම කැපී යන්නට ඕනේ අනාත්ම සංඥාවේ අනාත්ම සංඥාව මතේලා. මේ ප්‍රණීතිය මේ සංස්කාර ලෝකයේ කෙරේ තියෙන සංහා බරිත අපේක්ෂාව කැපී යන්නට ඕනේ. මේ සංහාවන් කෙරේ තියෙන මේ සංස්කාර කෙරේ තියෙන නන්දිය සප්පීතර තෘෂ්ණාව නිදිහි යන්නට ඕන. මේවා කෙරේ තියෙන සමුදේ සම්පූර්ණයෙන් කැපී යන්නට ඕන. මේවා අභිනිවේෂ කරනවා දෙවිල ග්‍රහණය කරනවා අල්ලා ගන්නවා ආදානය කරනවා මේවා ඔක්කොම ගිලිහි යන්නට ඕනේ මේ යථා භූත ඥාන දර්ශනයන් තුළින් එසේ නොවන කෙනෙකුට එන ලබන්නට බෑ මේවා ගිලිහි කතා නෙවෙයි ඊට අමතරව චතුරාර්ය සත්‍ය දර්ශනයන් තුළින් සංයෝජන ධර්මයන් කැටකැටි කැටකැටි යන්නට ඕන ඇත්ත වශයෙන්ම මගේ හදවත කියනවා දැන් මේවා අනේ මිනිසුන්ට කියන්න කියලා නම් කියන්න වැඩක් නැහැ කියලා මොකද තේරෙන්නේ නැති නිසා. හොඳයි. එතකොට ඒක අපිට නවත්තනවා. එහෙම කළොත් එහෙම රක්ෂණ කරෝමි නිද්දාන සෝ රක්ෂන්නේ ප්‍රමෝචන අන්න එවිට මන්නේ සිට විමුක්ති භාවයට පත් කරගන්නට පුළුවන් වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ කල් කියවේසේ ඒ මත ප්‍රවාසකලා බුදුරජාණන් වහන්සේ කියනවා ඊව මේ සාපති කච්ඡාසා හෝති යමතප්පලා මේ විදිහට මා මේ සීසය සීය හැවා ඒක හැව නිසා අමුත්ත ඵල සංඛ්‍යාත නිර්වාණය මම සාක්ෂාත් කළා ඒත්තං කතින් පටිච්චානයි ඒතිය ඔබලා පාන්න ඒතං කතින් පටිච්චාන සබ්බ දුක්ඛා පමුච්චති ඒතිය කාලා මේ දෙකින් කෙලවර දුක කෙලවර කරන්නේ වෙන සැනසෙන්නේ දැන් අපි දේශනාව නිම කරනවා මේ අයට අප කෙලින්ම අවධාරණය කරලා පෙන්වුම් කලේ විශේෂයෙන්ම මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් සංගේ ඇති වැදගත් භාවය ශ්‍රද්ධාව විද්‍යාවක් වශයෙන් වැඩෙන්නට ඕනේ දීර්ය ඒ වගේම සතිය ඒ වගේම සමාධිය ඒ වගේම ප්‍රඥාව කියන මේ ගුණ ධර්ම පහ මේ මහා ගුණ කඳු පහ සමාගයේ සිට තුළ දිනෙන් දින දිනෙන් දින දියුණුවන්නට ඕනේ දියුණු කර ගන්නට ඕනේ එසේ කරන්නේ නැතුව මන්ද මන්ද වේලාවක් ටික ටික වේලාවක් භාවනා කරලා ඉඳලා නිවන් යන්නේ වෙන්නට බෑ. ඇතැම් දහස් ගාණක් දිග ගමනක් මේ යන්නට තියෙන්නේ ගුණු දෙල්ලෙක් යන විලාසයෙන් ගමන් කළොත් අපට ඒ ගමන යන්නට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඉක්මනට සීගම් සීගම් ඉක්මනට ඉක්මනට මේවා පූර්ණය කර ගන්නට උත්සාහ ගන්නට ඕන. අද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන ගුණ ධර්ම පහ. මේ ගුණ ධර්ම පහ පූර්ණයක සම්පූර්ණ සම්පූර්ණ වශයෙන් පූර්ණයක දායක පමණයි සහත් භාවයේ ලැබෙන්නේ කියලා මා ඉස්සෙල්ලා ප්‍රකාශ කළා ශ්‍රීමුක පාඩ දෙන්නේ. ඊට අදුරෙන් අදියෙන් පූර්ණේ කළා අයත ඊට අදුරෙන් අදියෙන් වූ මාර්ගඵල ලබන්නට පුළුවන්. ඒ කියන්නේ අනාගාමී පුද්ගලයා මේ ඉන්ද්‍රිය ධර්ම පහ දිනු කළ යුතුයි. සකදාගාමී පුද්ගලයා මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩි යුතුයි. සෝවාන් වීමට උත්සුක වන පුද්ගලයා මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩි යුතුයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සබ්බේන සබ්බන් සබ්බදා සබ්බතා සබ්බන් නැති මේක කිසි විටක තමාගේ පිටතල වැඩිලා නැත්නම් ඉස්සෙල්ලාම ප්‍රකාශ කළා බාහිරෝ පුදුජන පක්ෂේ පිටෝ තේවදානි මේ ආර්ය භූමියෙන් බැහැරෝ පුත්තජන භූමියේ හැම දවසම ඉන්නට සිදුවන්නේ ඒක නිසා අපි අවධාරණය කළා මේ ඉන්ද්‍ර ධර්මයන්ගේ බල ධර්මයන්ගේ අවශ්‍යතාවය මේ අයගේ යුතුයකමක් මේ අයගේ වගකීමක් ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම එසේ පිළිගෙන හෝ නොපිළිගෙන කටයුතු කිරීම මේ අයට බාරයි. මෙසේ මේ ඉන්ද්‍ර ධර්මයන් වැඩි පුද්ගලයෙකුට බල ධර්මයන් වැඩි පුද්ගලයෙකුට ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසෙන්න පුළුවන් වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් දිනු කරගෙන යන මේ ඇයට වහවහ නිවනින් සැනසීමට ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න සෑම දිනම දැන් භාවනාවේ නිරත වන්නවා.